මේ ශුන්‍යතාවය ගැන නෑ නේද? එහෙමයි. ශුන්‍යතාවය ගැන තියෙන අවබෝධය මොන වගේද සාමාන්‍යයෙන්? ආ දැනට මම මේ පංච උපාදානස්කන්ධය හටගන්න හැටි මට වැටහීමක් තියෙනවා. ඒ කියන්නේ බාහිරින් තමාගේ මේ චේතනාව පැත්තට ඇවිල්ලා බාහිර රූපය කියන එක මට මට කියලා දීපු දෙයක් එක මගේ පරණ සටහනක් ඒක මනසේ ඇඳිච්ච ඡායා මාත්‍රයක් විතරයි. එය දැන් ඒ සංඥාව දැනගන්නේ විඥානයේ. ඒ ඒ ස්කන්ධ පංචකේ හටගන්න එක්තිත් එය මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක බාහිරයට දාන එක නිසා උපාදානය වෙන හැටිත් මම දන්නවා ඒක කියලා මට අවබෝධයක් තියෙනවා. ඉතින් මම ඒ අතරදී හැම මොහොතකම මේ වර්තමානයේ ආයතන පහෙන් ගැලවිලා වර්තමානයේ සිත සිතේ සිහිය පිහිටවන්න උත්සාහ කරනවා අතීත සංඥා කියන්නේ සාමාන්‍ය ප්‍රතිපදාවක් විදිහට පුහුණු වෙනවද මේ මේ හිත දකින්න උත්සාහ කරනවද ඔව් මම හැම මොහොතකම හිත දකින්න උත්සාහ කරනවා එහෙමනම් එතකොට මේ දේශනා හැම සවන් දුන්නද සාමාන්‍ය දේශනා අපි අපි බුද්ධෝත්පාද දේශනා කීයක් වගේ සවන් දුන්නද දේශනා 10ක් විතර වගේ 10කට ආසන්න ප්‍රමාණයක් මම එතකොට එතකොට මේ මහත්තයාට වැටහුණාද ඒ දේශනාවට සවන් දෙනකොට බාහිර ලෝකයේ සත්‍යයක් නොවන බව බාහිර ලෝකය නෙවෙයි නොවන බව මේක සිත තුළම හදාගන්න චිත්ත ලෝකයක් බව චිත්තේන නියති ලෝකයේ කියන කාරණේ එහෙමයි මට ඒක බාහිර ලෝකයක් නෙවෙයි බවත් මේ මේ රූපකය ප්‍රත්‍යය කරගෙන මේ පටවියාපෝ දේජෝ වල ක්‍රියාකාරීත්වයන් නොවන බවත් මේ හේතුඵල ක්‍රියාවලිය මේ ආයිරයටවත් අභ්‍යන්තරයටවත් අයිති නැති බව මම නුවණින් දැකලා තියෙනවා. ඒක නුවණින් මට ප්‍රත්‍යක්ෂ තියෙනවා. ඔව් මේ ධම්මටිති ඥානය තුළ අවබෝධයකට තියෙනවා නේද? ඔව් මට අවබෝධය තියෙනවා. තියෙනවා. දැන් මහත්මයාගේ ගැටලුව තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේ ශුන්්‍යතාවය කියන එතර ඔබතුමාගේම අදහස් දැක්වීම අනුව ශුන්්‍යතාවය ගැන ඔබතුමාට වැටහෙන ආකාරයට කිව්වොත් මේ ශුන්‍යතාවය කියන්නේ මේකයි කියලා. කෙටියෙන් කියන්නේ. මට බාහිර මේ අවකාශ ධාතුව දෙන මේ ප්‍රඥාප්ති පනවා ප්‍රඥාප්ති නාම අපි පනවා ගනිපු අපේ භාෂාවෙන් අපිට කියලා දීපු ටිකක් ඒක මගේ චේතනාව මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මේ වර්තමානයේ කියන්න බෑ මේ ෂණේ හටගන්න චේතනාවේ රූප සංඥා ඒවයි සත්පුද්ගල ආත්ම භාවයක් නැති බවත් එහි එතකොට එහෙමනම් මේ නාම රූප දෙක කියන්නේ බොරුවක් බවත් මේ විඥානය කියන ශක් ශක්තිය ඒ මොහොතේ හටගෙන එතනම අනිත්‍යතාවය තමයි මම ගොඩාක් දකින්නේ මේ මේ ෂනේ මේක නැති වෙනවා මම දකිනවා වර්තමානයේ හැම මොහොතකම මේ සිත අවබෝධය තුළ Tamanට මෙනෙහි කරනකොට සවිතක්ක සවිචාර සමාධියක් ඒ කියන්නේ ඒ කියන්නේ මෙනෙහි කිරීම තුළයි මානසිකාරය තුලයි Tamanට අවබෝධයෙන් අර අවබෝධඥානයක් ඇති වෙනවා ඒක තුළ දර්ශනයක් ඇති වෙනවා මෙහෙම දෙයක් නැති බවට. ඔව් මට තේරෙනවා මේ ස්කන්ධ පහේ සත්පුද්ගල ආත්මය නැති බව මේ මේක සත්‍ය ටිකක් කියන සද්ධාම්ම ශ්‍රවණය තුළ ඇත්තටම ඒ ඒක වැදගත්. ඒ ඒ කියන්නේ සත්‍ය ඥානයට අයිති ඒ ටික වැදගත්. මෙතනින් තමයි මේ ලෝකයේ අවිද්‍යාව දෝමනස්ථාන කායේ කායानुපස්සී විහෙර කියන තැනට එන්නේ. ලෝකයක් ඇත්තටම තථාසිව්පාව ලෝකයේ ඇත්ත කරගෙන ඉන්නේ. මනුස්සයත් ඉන්නේ මේ ලෝකයක් තියෙනවා තියෙන ලෝකේ ජීවත් වෙනවා කියන රැවටීමක් තුළ ඉන්නේ. අපි හදාගත්ත සම්මුති ප්‍රඥප්ති අපි අසුරු කරන්නේ බාහිර තියෙන ලෝකයක් නෙමෙයි. මෙතන ගැටලුව තියෙන්නේ අපි අපි හදාගත්ත වචන අපි දැන් ඔබතුමා දැන් එළිය බැලුවොත් ඔබතුමාට පේන හැම දෙයකටම නමක් තියෙනවානේ. එහෙමයි. ඒ නමක් තියනවා කියන්නේ හැම දෙයක්ම මේ සිතුවිල්ලක් වෙනවානේ. මොකද නමක් තියෙන විදිහක් නැහැනේ. දැන් අපි අපි අසුරු කරන්නේ මේ පුටුව ඇඳ නමුත් අතට අහු වෙන්නේ සද ගතියක් කනට ඇහෙන ශබ්දයක් ඇහැට ඇන්නේ වර්ණයක් වර්ණක තිබුණෙත් නැහැ ශබ්දක තිබුණෙත් නැහැ මේ අතට අහු වෙන තද ගතිය මේසයක් කියලා තද ගතියෙන් කිව්වේ නැහැ එතකොට ගන්ධයෙන් රසයෙන් එහෙම මේසයක් කියන එකක් ආවේ නැහැ මෙන්න මේ වගේ ඒ උපමාව හැම දෙයකටම ගැලපුවාම අපි අපි හිතන ලෝකයක් තමයි අපි ජීවත් වෙන්නේ. එතන ගැටලුව තියෙන්නේ අපි ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ අපි අපි හිතන දේවල් එතකොට එළියේ තියෙන යථාර්ථය නෙමෙයි. අපිට පේන දේ අපි රැවටෙනවා කියන්නේ මේක සබහැ ලෝකයේ හීනයක් කියන්නේ හීනේ අපි හිතන් ඉන්නේ අර මේ ඔය ඔය මේ ඔය මේ මේස පුටු ඇඳන් ගැන. නමුත් එතන තියෙන හතරමහා භූත. මහා භූත. මහා භූත පටවියාපෝ තේජෝ වාය මහා භූත අපිට පේන්නේ නැහැ. මහා භූත ගැන අපිට එහෙම එහෙම මේ අපේ චක්කු මේ චක්කු ප්‍රාසාදයට ප්‍රසාදවත් වෙන්නේ නැහැ මහ භූත. මහ භූත නෙමෙයි අපි අපි හැඩතල වලට දාගත්ත ශබ්දේ ඒ නාමේ. ඒතොර මේ අපි කිව්වේ අර පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙලා ඔබතුමා පුංචිම මේ සිත කියන එක හැදෙන තැනට ගියාම පුංචිම වයසට ගියාම ඔබතුමා පුංචි දරුවාට ওই මේසපුටු වදන් තිබුණ නැහනේ. එහෙමයි. පුංචි දරුවගේ සිත ප්‍රභාස්වරං චිත්තං කියලානේ කියන්නේ. ප්‍රභාස්වර ප්‍රභාස්වර සිතක් කියලානේ කියන්නේ. ප්‍රභාස්වරං දැන් ওই ප්‍රභාස්වර සිත කියන්නේ කෙලෙස් නැහැනේ. පුංචි දරුවා ඉපදෙනකොටම රාග දේශමෝ පුංචි දරුවා ඉරිසියා කරේ නැහැ, වෛර කරේ නැහැනේ. දේශ කරන්නේ නැහැනේ. එතකොට පුංචි දරුවාට මේ අපිට මේ පණවන්න බැහැනේ මේ මේ මේ පුංචි දරුවාට ප්‍රඥාප්ති පණවන්න බැහැනේ. පුංචි දරුවා දන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ පුංචි දරුවගේ තැන ඔබ ඉපදුණු තැනට ගියොත් කොහොමද මේක උනේ කියලා බැලුවොත් ඔතන තමයි සංඛාර. සංඛාරා කියන්නේ සිතුවිලි. ඒ කියන්නේ පළවෙනි සිත අපි උපමා කරන්නේ අර හැමතිස්සෙම අම්මාගේ හැඩතල එනකොට බාහිරෙන් අම්මා කියන. එතකොට අම්මා කියන ඒ શબ્දේ නැවත නැවත අම්මා කියනකොට අර හැඩතල එනකොට ඒ ඒ ඒ හැඩතලයට මේ શબ્දේ ප්‍රතිකම්පණය වීම, ගැට ගැසීම කියන එක සබහා දහමේ සංසිද්ධියක්. එතකොට අපේ අපේ සොරාලේ මේ අර වායුවේ හුස්ම ගන්න වායුවත් එක්ක විසිල් එක වදින එක හුස්ම පිට වෙනවත් එක්කම බාහිර කම්පණයට ප්‍රතිකම්පණය වෙනවා මා මා මා මා ගාලා පුංචි බබෙක් වුණත් බලන් හිටියම අපිට මේක හොඳට පේනවා අම්මා කියලා શબ્ද පිට වෙන හැටි. දැන් ටිකක් කල් යනවා මාසයක් කීපයක් යනවා ඒකට. මාස 9ක් ඒ වගේ සමහර අයට අවුරුද්දකටත් වැඩි යනවා. මේ කතා කිරීමේ හැකියාව එකපාරට ඇති වෙන්නේ නැහැ. මොකද මේ શબ્ද එකතු වෙන්නේ අන කාලයක් තියෙනවා මේ හැඩතල වලට ඒ නැවත නැවත ප්‍රතිකම්පණය වෙන්නේ අන කාලේ. දැන් අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙල්ලෙන්නේ සංඛ්‍යාත් සමාන වෙලානේ. එහෙමයි. අන්න ඒ වගේ තමයි එළිය අම්මා කියනකොට මේ සොරාලේ මාමා ගාලා අම්මා කියන શબ્ද පිට වෙන්නේ. අර හැඩතලයට අරක නිතරම ඊට පස්සේ එනකොට සද්දෙත් එක්කම එන්න ගන්න. ඔතන තමයි සිත. ඔක සිත දික්ට සුත මුත කියන මෙන්න මේ මෙන්න මේ නාමේ නාමේ කියන්නේ ඇත්තම શબ્දයක්. එතකොට රූපය කියන්නේ එතකොට මේ හැඩතලය. හැඩතලයට මේ ditta sutta කියන එක අපිට ප්‍රධානව පේනවා. මෙතන ద్వාර හයෙන්ම මේ විදිහට ඔබ්සර්ව් කරන, ඒ කියන්නේ අරමුණු මේ විදිහට අර දොරටු හයෙන් ඇතුල් වෙනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස කියන දැන් අම්මා දැන් මේ මොහොතේ කෝල් එකක් දීලා අම්මා කිව්වහම ඔබතුමාට අම්මාගේ රූපෙම වෙනවා. එහෙම නේද? එහෙමයි. එතකොට ඔබතුමාගේ යාළුවට කෝල් එකක් දීලා අම්මා කිව්වට ඒ යාළුවට ඔබතුමාගේ අම්මගේ රූපෙම වෙන්නේ එයාටම වෙන්නේ එයාගේ අම්මගේ රූපේ. ඒ කියන්නේ එයාට ගැට ගැහුන්නේ ඒ මේ රූපේ. එයාට ගැට ගැහුනේ එතන තිබුණු රූපේ. හරිනේ? ඔන්න ඔය විදිහට දැන් ඔබතුමා ඉපදුණු දවසේ ඇමරිකාවට ගෙනිච්චා නම් එතන ගැට ගැහෙන්නේ මදර් කියන shabdේ එතන තියෙන හැඩතලයකට. එතකොට එතන අම්මා කියන එක නෑ. ඔබතුමාව අරන් ගිහලා චීනෙන් තිබ්බනම් මේ පුංචි දරුවව එතන චීන් චීන් ගාන සද්දයක් තමයි ඇඩතලයට ගැට ගැහෙන්නේ. එතකොට මේ මේක හොඳින් අවබෝධ කරගන්න ඕනේ මේ සමාජයේ ප්‍රකට වුණු දෙයක් නෙමෙයි මේ සිත කියන එක මේ හැඩතලයට shabd ගැට ගිහිලා කියන එක. ඒක ඒ ගැන අවබෝධයක් තියෙනවනේ වැටහෙනවද? වැටහෙනවා. ඒක සබහ දහමක්. එතන ආත්මීය කතාවක් නැහැ. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියන්නේ ඒක කවියක් නෙමෙයි ඒක තමයි තේරුම. මේක ආත්මයක් නැහැ කියන එක මම කියන ආත්මයක් නැහැ මගේ මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක්ුත් මෙතන නැහැ. ඒකත් අර සංකාරය හැදෙන එකක්. මෙතන තියෙන්නේ සබහාදාමක්. අපි ඇත්තටම හැම හැම කතා කරන වචනයකම සද්දයක් තියෙන්නේ. මේසේ, පුටුව, ඇඳ ඒ විතරක් නෙමෙයි අකුරක් ගත්තා. ආ කිව්වත් શબ્දයක්. මා කිව්වත් શબ્දයක්. මේ શબ્දයක් තමයි මේ තියෙන්නේ. ධ්වනියක්. ඒකයි සෝතයක් කියන්නේ. සෝතය කියන්නේ සෝත විඥානය කියන්නේ මේ මේ ශබ්දෙට මේ ප්‍රසාදවත් වෙන මේ එතකොට අපි ශබ්දසිත තමයි සෝත විඥාන සිත කියන්නේ. එතකොට මේ සෝත කියන්නේ එතකොට මේ ප්‍රවාහයක්. ගඟ ගලනවා. ගඟ කියන්නේ ප්‍රවාහයක්. වැස්ස වහිනවා. වැස්ස කියන්නේ ප්‍රවාහයක්. ඒ වගේ සුළඟ හමනවා. සුළඟ කියන්නේ ප්‍රවාහයක්. එතන දෙයක් නැහැ. ශබ්දයක දෙයක් නැහැ. නමුත් අපි දෙයක් කියලා රූපයක් ගැට ගහගෙන ඉන්නවා. ওই ගැට ගැහිච්ච එක සබහාදාමක්. එතනයි චිත්ත නියාමය. ඕක තමයි සංඛාරා. ඒක තමයි සංඛාර කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ අපි වේදනා කියන්නේ එන හැඩතලේ එන ආලෝක කිරණේ ඒ ආලෝකයේ චක්කු විඥාණයට එන ආලෝක කිරණ ප්‍රසාදේ ඒ හැඩතලයට ශබ්ද එකතු වීම ඒක තමයි සංකාර වේදනා සංඥා සංඥා කියන්නේ මේ මේ වේදනා සංඥා මේ සියල්ල එකට එකතු වීම සලට සමුප්පන්න වීම තමයි එකතු කිරීම තමයි සංඛාරා කියන්නේ. ඒතකොට සංඛාරා කියන්නේ අපි අය දෙක එකතුච්ච ගත්ත ඵලය තමයි මේ පුටුව අම්මා මේ කියන શબ્ද. ඒක සිත කියන්නේ. එතකොට විඥානය කියන්නේ ඒක. අපි දැනගැනීම කියන්නේ ඒක. ඒතර ආත්මීය දෙයක් නැහැ. සබහාදහමක් තියෙන්නේ. ඒක ඒ සබහාදහමේ න්‍යාය මේ ගස්වල පවා තියෙනවා. මේ ගස්වලට පවා මේ ජපානයේ හැම අපි අපේ දේශනවල ඇහුවනේ. එහෙමයි. පැහැදිලි කිරීම. අන්න එතනින් එන්න ඕනේ. එතකොට තමයි අපි අපි මේ සත්‍යයට අවදිවන්නේ. සත්‍යයට අවදි වෙනවා කියන්නේ අපි මේ අපි මේ හදාගත්ත මායාව ආත්මීයව තියෙන එකයි අපේ මායාව. එහෙම ආත්මයක් කියලා අපි රැවටිච්ච එකයි මායාව තියෙන්නේ. නැත්තම් මෙතන තියෙන සබාධාම දකිනවා නම් අපිට සත්‍ය දකින්නේ. අන්න ඒක දැන් මේ අපි අපි දැන් අපි දැන් මායාවට රැවටිලා දීර්ඝ කාලයක් තිස්සේ අපි මායාව හොඳින් අපිට දැන් මායාව නැවත නැවත නැවත නැවත රූපන් රූපත්තය සංකතං අபிසංකරෝති කියන ආකාරයට මේක අபிසංකරණයකට අහු වෙලා දෙයක් බවට පත් වෙලා. මායාව ඇත්ත වෙලා දැන්. ඇත්ත ලෝකේ මායාව අපි දැන් හීනෙනුත් හීන දකිනවා සැබෑ ලෝකෙත් හීනයක් අපිට අපි ඒකට රැවටිලා ඉන්න ඇත්ත කියලා. ඇත්ත කරගෙන. දැන් මෙන්න මේක මෙන්න මේ දැකීමයි ඇත්තටම සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ සත්‍ය දකින්න එක. එතකොට ඒක ඒක අපිට නිකම්ම පේන එකක් නෙමෙයි. අපි මුලින් මේක උත්සාහයෙන් වීරයෙන් අපි මේක ගැන අපි මෙනෙහි කිරීම තුලින් දකින්නේ. ඒකයි මෙතන සද්ධා කියන්නේ සත්‍ය. ඒක දකින්න එකයි වීරක නිකම්ම දකින්නේ ඒක ඕනකමේ ඕනකම නිසා චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති. ඒ කියන්නේ මේක Tamanට තියෙන්න ඕනේ මේක සත්‍ය දකින්න ඕනකම. සත්‍ය කොහොමද මේ සත්‍ය අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ඉඳලා අන්ධෙක් වගේ මැරලා යන්නත් පුළුවන්. නැත්තම් මේක යම්කිසි කෙනෙකුට ඇයි ඇයි මිනිස්සෙක් කියලා ඉපදිලා මේ ඇත්ත මොකද්ද කියලා ලෝකේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න ඕනකමක් තියෙන කෙනෙකුට තමයි ඒක ඕනකමක් වීරියක් ඇති වෙන්නේ. සත්‍ය අවබෝධ කරගන්න. බුදුන් වහන්සේට සත්‍ය ගවේෂී කියන්නේ ඒකයි. සත්‍ය කුමක්ද කියන එක. මොකද මේ මායාව තුල රැවටීම තුල කවුද කැමති වෙන්නේ? මේක මේක බොරුවක් කියලා බොරුවට රැවට රැවටි ඉන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. යම්කිසි පොඩ්ඩක් හරි යාට දැන දෙයක් තිබ්බොත් අර සත්තුන්ට දැනෙන්නේ නැතුණාට මිනිස්සයාට දැනනවා කියන්නේ ඒකයි. දැන් මෙන්න මෙතනින් තමයි අපි මේ ධර්මයේ දකින්න ඕනි තැන. ඉතින් මෙතන ඇත්තටම ශුන්්‍යතාවය කියලා කියන්නේ මේ සත්‍ය දකිනකොට දෙයක් නැත්තම් එතන දෙයක් නැතිකම්ම ශුන්‍යයි. දෙයක් නැතිකම්ම. දැන් අපි බාහිර පොත කියලා දෙයක් නැති තැනම අපේ හිතෙත් එහෙම පොත් කියලා ඝන දෙයක් තියෙන්න බෑනේ හිතක ඝන දෙයක් නෑනේ ඒක සාමාන්‍යයෙන් තේරෙනවා. ඒතකොට බාහිර දෙයක් නැති වෙන තැන අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකම නැති වෙනවා. එහෙමයි. බාහිරෙන් විතරක් මිදිලා නවතින්නේ නෑ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙකම නැති වෙනවා. ඒ එතනම එයාගේ එන අරමුණ ශුන්‍ය. එතකොට අරමුණ පිහිටන්නේ අරමුණ මොකද්ද? එතකොට අරමුණ ශුන්‍ය වෙනවා. දැන් මේ මොහොතේ ආලෝක හැඩතලයක් එනවා. මේ පැත්ත බලනකොට අපිට එකපාරටම බිත්තිය කියලා පේනවා. නමුත් දැන් ඊතර බාහිර බිත්තියක් නැහැනේ. ඊතර ගල්වැලි සිමෙන්ති අපිට පේන්නේ නැහැනේ. ඔව් හදාගත්ත නමන්නේ මේ බිත්තිය කියන්නේ නමක් බාහිර නැහැනේ. ඔන්න ඔය මෙනෙහි කිරීම තමයි යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ. යථා භූත වෙන ආකාරයේ යථාව දකිනවා. සත්‍ය දකිනවා. සත්‍ය දැකීම තමයි දර්ශනය. සත්‍ය දර්ශනය. ඒතොර ඒ තමයි දිට්ඨියට පැමිණෙනවා. ඒ සත්‍ය එයා තමයි ඒකට හැබැයි හොඳ සිහියක් ඕනි. මොකද හිත වේගවත් හිත එන මොහොතේම දකින්න හැකියාවක් නැහැ පහසුවේ. හිත බොහොම වේගවත්ව මේ පැත්ත බලනකොට ඇත්ත වෙලා ඉවරයි. මේ බලනකොට ඔක්කොම රවටිලා ඉවරයි. එතකොට අපි මේ රවටීමේ මිදෙන්න නම් අපිට හොඳ සිහියක් තියෙන්න ඕනේ මේ හිත ඇති වෙනව නැති වෙනව දැනෙන දැනීමක් මේ මොහොතේම සිතට සිහියක් සිහියෙන් ඒ කියන්නේ එන එන සිත පේන කමක් තියෙන්න ඕනේ. වෙන විදිහකින් කියනවනම්. හිත පේන්න ඕන. හිත පේන්න ඕනේ කියන තම තමයි අපි කියන්නේ මේ ඇත්තටම විදර්ශනා සිත දකින්න එක විදර්ශනාව, සිතේ සත්‍ය දකින්න එක විදර්ශනාව, සිත බාහිර දෙයක් නැති බව දකින්න එක විදර්ශනාව. ඒක තමයි ස්කන්ධයේ දකින්න එක, සත්‍ය දකින්න එක ස්කන්ධයේ යථාභූත ඥාණයෙන් දැක්කොත් තමයි ඒක මේ ඒකේ මිදෙන්නේ. නැත්තම් ලෝකේ ඇත්ත වෙනවා. නැත්තම් ඒක දැක්කොත් තමයි ලෝකේ මිදෙන්නේ. අත්තගමේ අත්තගමේ සමුදේ අපිට ලෝකේ මේ එනකොටම සමුදේ එනවා. පොත කියලා එනවා. නමුත් අත්ගමේ සිද්ධ වෙන්නේ සත්‍ය දැක්කොත් පමණයි. නැත්නම් අපිට ඒක උපාදාන වෙනවා. ඒකෙන් සැපදුක් විඳිනවා. ඒක ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙනවා. තණ්හා ඒකත් එක්කම පොතතරම් පොතට ආසාව ඇලීම ගැටීම තණ්හාව උපාදාන ජාත් ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙනවා. පටිච්ච සමුප්පාදෙම එතකොට මේ එන එන සිත දකිමේ දැක්කේ නැත්නම් ඒ රැවටීම තුල සිද්ධ වෙනවා. චක්‍රේ වගේ ඒක ලෝකේ ඇත්ත වෙන්නේ ওই ගමන තුල. නමුත් මෙතනින් මිදීම තමයි පටිසෝතගාමි ඒ කියන්නේ ගඟ ගලන අතරේ අනේක හිත සිතුවිලි ඔස්සේ රැවටෙලා යන එක අනුසෝතේ ඒකේ සත්‍ය දැකලා මිදෙන එක තමයි පටිසෝතේ. එතකොට මේ එන එන සිත සිතට වහලෙක් වෙන්නේ සිතට රැවටෙන්නේ නැහැ කියන තැන. එතකොට එතනින් පටිසෝතේට එනවා නේද? සිතට විමුක්ත වීමක් සිද්ධ වෙනවා. මොකද සිත කියන්නේ තියනවා කියලානේ. එතකොට අපේ නුවණක් පහළ වෙනවා නැහැ කිය. සිත කියනවා තියනවා කියලා නුවණක් පහළ වෙනවා නැහැ ඒක නෙමෙයි ඇත්ත කියලා. එතකොට මෙන්න මේ ඇත්ත දැකීම තමයි යථාභූත ඥානෙ. එතකොට මෙතනින් දැන් අපිට මේ මොහොතේම එන අරමුණ අරමුණට මොකද වෙන්නේ? අරමුණ ශුන්‍ය වෙනවා. අරමුණ ශුන්‍ය. අරමුණ විඥානය අනිදස්සන වෙනවා. ඒකයි ඒ ඒ දැන් ඔත න්‍යායාත්මකව කතා කරනවා නම් විඥානං අනිදස්සන. අනන්ත සබ්බතෝ බබං එත්ත ආපෝචපටවි තේජෝ වායෝ නගාරති එත්ත දීගන්තරස්සං අනාතුල සුභසුබ නාම රූප දෙක එකට ගැට ගැහෙන්නේ නැහැ. එත්ත නාමංච රූපංච එසේසං උපරුජ්ජති. නාම රූප ගැට ගැහෙන්නේ නැහැ උපුරුජ්ජන වෙන් වෙනවා. මේක දකිනකොට අය නාම රූප කියන්නේ දැන් හිතනේ නා සංකාරයනේ නාමේ. පොත කියන නාමේ. ඒක රූපෙට ගැට ගැහෙන්නේ නැහැ මහ භූත රූපෙට බාහිර ගැට ගැහෙන්නේ නැහැ. තච්චාරෝ තච්චාරෝ චත්තාරෝත මහා භූතානං චතුන්යන්ත මහා භූතානං උපාදාය රූපං රූපං වදේති කියලානේ රූපය හඳුන්වන්නේ. එහෙමයි. එතකොට චත්තාරෝච මහා භූතානං කියන මහා භූත පඨවි ආපෝ තේජෝ මහා භූත සාධක කරගෙන ඒ මහා භූත නිසා හටගත්ත චිත තුල හටගත්ත සංකාරයක් තමයි මේ අපි මේ දකින්නේ ඒක ඒතකොට හදාගෙන බලන එක මේ පොත කියන එක අපේ මේ සිතේ තියෙන සංකාරයක් ඒක එළියේ තියෙන එකක් නෙමෙයි අපි හිතන්නේ ඒක තමයි මේ අපිට පේන්නේ කියලා එතකොට ඒක අපි මේ හදාගෙන බලන එක අපි මේ ඔක්කොම හදාගෙනයි සියල්ලම අපිම හදාගෙනයි මේ අපි බලනවා නෙමෙයි අපි හිතනවා ඇත්තටම ඒ ටික පැහැදිලිම එතකොට මෙන්න මෙතන ශුන්්‍යතාවය කියන්නේ දැන් මේ එන අරමුණ ශුන්‍ය වෙනවා. ඒ නිමිත්ත අනිනිමිත්ත බවට පත් වෙනවා. දැන් නිමිත්තනේ පොත. දැන් පොත කියන නිමිත්තක් දැන් ඇත්ත වෙන්නේ නිමිත්ත මිදෙනවානේ. එතකොට මේක භාවනාව තුළනේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ විපස්සනා භාවනාව කියන්නේ මේකටනේ. එතකොට ඒක අනිමිත්ත බවට පත් වෙනවා. දැන් එනේන අරමුණ අනිමිත්ත වෙනවා. නිමිති නැති වෙනවා. පොත මේසේ ඇඳ දරුවා ඉර හඳ ඔක්කොම නිමිති නැති වෙනවා. ඒ නිමිති නැතුනම ලෝකෙම ශුන්‍යයි. හොඳට බලන්න දැන් බාහිර අපි මෙච්චර දා දැකපු ලෝකේ ශුන්‍ය වෙනවා. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කායේ කායන්පස්සී විහෙර. විනය්‍ය ලෝකේ කියන්නේ ලෝකෙ මිදිලා. අවිද්‍යා දෝමනස්සාන කියන්නේ එහෙම උනොත් ලෝකෙ තිබ්බොත් තමයි දුක් විඳින්නේ. පොත තිබුණොත් තමයි පොත කැඩුණොත් දුකක් එන්නේ. නේද? පොත පොත තිබ්බොත් තමයි ඒකට ඒක සැප දුක්ඛ සුඛ දුක්ඛ දුක දුක්ඛ දෙකම තියෙන්නේ. ඒ කියන්නේ අනිත් ගැටෙන එක දෙකම තියෙන පොතක් තියෙනවා. පොතක් නැති තැන ලෝකයක් පොත උපමාව එකයිනේ. දැන් ඔක්කොම වෙන අරමුණු ගත්තොත් නිමිති සියල්ලම ශුන්‍ය වෙනවා. ඒතර මුළු ලෝකෙම ශුන්‍ය වෙනවා. ඒ ලෝකෙම ශුන්‍ය වෙනවා කියන්නේ ශුන්‍ය අතර තමයි එන්නේ ශුන්‍යෝ ලෝකෝ. එතකොට මේ අර කියනවානේ අත්තානු දිට්ඨින් ඌහච්ච ආත්ම දිට්ඨිය තියෙන්නේ බාහිර පොත තිබ්බොත් විතරයි. පොත තිබ්බොත් පොත දකින්න මම ඉන්නේ. පොත නැත්තම් මමත් නැහැ. පොතමයි මම කියන්නේ. පොතෙන්තර මමෙක් නැහැ. එහෙමයි. පොතමයි. දැන් මේ හැම එකම බාහිර ප්‍රතිබිම්බයක් මේ සිත කියන්නේ. ඒකනේ මේ මේ සිත මේ තමා විසින් හැදුවත් නෙමෙයි වෙන කෙනෙක් හැදුවත් නෙමෙයි මේක සබාධමයක් කියන එකනේ. ඔය සේලාතරනේ කියනවා නයිදන් අත්තකතම් බිම්බන් නයිදන් අර පරකටන් අගන් කියලා. මේ බිම්බේ මේ ප්‍රතිබිම්බේ තමා හැදුවෙත් නැහැ වෙන කෙනෙක් හැදුවෙත් නැහැ. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ සබාධමයේ හේතුඵල න්‍යායක් බව පෙන්නනවා. හැදෙලිද? පැහැදිලි නේද ඒක? එතකොට දැන් ශුන්‍යතාවය ඔබතුමාට පැහැදිලි. ඔබතුමා දැන් දකිනවා මේ එතකොට ලෝකෙම මිදීම ශුන්‍යයි. මේ ශුන්‍යතාවය තුල තමයි මේ මාර්ගයට මාර්ගේ පටන් ගන්න. ආෂ්ට ආරෂ්ඨංග මාර්ගේ පටන් ගන්න මෙතනින්. තාම ආරෂ්ඨංග මාර්ගේ ඔබතුමාට හමු වෙලා නැහැ. ඔතනින් පස්සේ හමුවන්නේ. මාර්ගයට අවදි වෙන්නේ ඔතනින්. ආර්යවරු දකිනවා කියන්නේ ආර්යවරු දකින මාර්ගය කියන්නේ ආර්ය කියලා කියන්නේ නාම රූප දෙක උපරුජ්ජණය වුණු තැන. නාම රූප දෙකෙන් මිදුණු තැනයි ආර්ය භූමිය හමුවන්නේ. එතකොට ඔබතුමා දැන් මේක ප්‍රායෝගිකව න්‍යායාත්මකනේ ඔය කියන්නේ. ප්‍රායෝගිකව ඔබතුමාට පේන විදිහ වැටෙනවද? කොහොමද දැන් මම සිතේ අරමුණකට සිහිය පිටවනවා. ඒ ඒ සිහිය පිටවීම කියන එකත් අපේ වචනයක්නේ. මම ඒ තුල ඒ බල ඒක දකින්නවත් එක්කම එය එය ගෙවිලා නැති වෙලා යනවා එතන ආයි මම නැති කියන එක මට කීපෝයිටක්ම වැටහිලා තියෙනවා මේ ඒ අරමුණු මේ අරමුණ කියන්නේ දැන් අපිට අති අපි සංඥාවකින් අම්මා මතක් වුණා කියමු. මගේ මොහොතේ එතනම අම්මාගේ කියන එක හරි. නමුත් දැන් ඔබතුමාට ප්‍රායෝගිකව ඔක පේන දර්ශනය මොකද්ද කියලා දර්ශනයටපත් වෙනවා කියන්නේ මොකද්ද ඒ දර්ශනය? දැන් ඔක ශුන්‍ය බව දැන් දැනුමේ තියෙනවා අවබෝධයේ තියෙනවා. නේද? එතකොට ඔක දර්ශනය මොකද්ද? දැන් පේන්නේ කොහොමද? දර්ශනේ දර්ශනේ කියන්නේ දර්ශනයට පත් වෙනවනේ. ඒතකොට දර්ශනය දැන් මේ දර්ශනය මොකද්ද කියන එකයි අහන්නේ. මොකද්ද මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන්නේ? මොකද්ද මේ දර්ශන දර්ශනය කියන එක? කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියනවා. දර්ශනයට පත් වෙන්නේ ආර්ය ආර්යයන් වහන්සේ පමණයි. දැන් ඔබතුමා ආර්ය භූමිය හඳුනගෙන ආර්ය භූමිය ස්පර්ශ කරනවා නම් මේ දර්ශනේ දකින්න ඕනේ. මොකද්ද ඒ දර්ශනේ? ඔබතුමාට පැහැදිලි කරන්නද? බාහිර ඇති නැති දෙයක්ුත් නෙවෙයි අභ්‍යන්තර ඇති දෙයක්ුත් නෙවෙයි මගේ චේතනා මේ සිතුවිල්ල හට ගන්නවා ඒ සිතුවිල්ල එතනම අනිත්‍ය දැනදව බව මම ඒක තමයි ප්‍රඥාව නමුත් දර්ශනය කියන්නේ ප්‍රඥාව නෙමෙයි මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න දර්ශනය මෙන්න මේකයි ප්‍රායෝගික පැත්තක් තියෙන්නේ මේක ගොඩක් අයට ප්‍රායෝගික නැති නිසා ප්‍රායෝගික දර්ශනයටපත් වෙන්නේ නැහැ දර්ශන සමාපත්තිය ගොඩක් අයට නැහැ ඒකට හේතුව මේ මොකද්ද දර්ශනය කියන්නේ මෙන්න මේ. දැන් ඔබතුමා මේක ප්‍රායෝගිකව බලන්න එපයි. මේක නිකන් පොතක තියෙන දෙයක් දැනුමක් වෙන්න බෑනේ. එහෙනම් මෙන්න අරමුණ දැක්කහම මොකද වෙන්නේ? දැන් ඔබතුමාට පේන දේ නැති වෙන්නේ පේන දේ පේනවා. අන්ධ වෙන්නේ නැහනේ. ඔබතුමාට කන් ඇහෙන දේ නැති වෙන්නේ නැහැ. කපුටාගේ සද්ද එනකොට කපුටෙක් කියලා එනවා. කපුටෙක් නැති වෙන්නේ නැහැ. මොකද බීර බීරි වෙලා නැහනේ. ඔබතුමාට දැන් ආලෝක හැඩතල එනකොට පොත කියලා එනවා. පොත නැති වෙන්නේ බාහිර මුකුත් වෙනස් වෙන්නේ බාහිර ওই විදිහටම පවතිනවා. කිසිම දෙයක් කිසිම තැනක වෙනස් වෙන්නේ එකම එක අවබෝධඥානයක් ඇති වෙන. සංකිතේ නිබ්බිදාය. ඒ අවබෝධය නිවන් දකි. ඒතර දර්ශනයටපත් වෙන අවබෝධය තුල ආධ්‍යාත්මික පැත්තෙන් තමන්ගේ ඥානෙටයි ඒක හසු වෙන්නේ. ඒකයි ඥායස්ස අධිගමය කියන්නේ. ඒක දර්ශනේ ඥානෙටයි අඤ්ඤා. ඒ කියන්නේ ධම්මචක්කුසේ අවදිනවා වගේ වෙනින්ම දර්ශනයක් පේන්න ගන්නවා. මොකද්ද ඒ? ඒ තමයි මේ තියෙන දේ මේ විදිහටම තිබුණට ඔබගේම අභ්‍යන්තරේ මේ තියෙන දේ නැති වෙලා නෙමෙයි. එයා ඒ තුලාන්තයට ඒකේ තියෙන වටිනාකම හරේ ඒකේ ඒ බාහිර මේ පොතක් නැති බවට අවබෝධය තුල සාමාන්‍ය මේ මේ මේ සත්‍ය දකින්න කෙනා මේ සත්‍ය ඥානය ඇති කෙනා මේ එකකටවත් කම්පණය වෙන්නේ නැහැ. මේ වෙනමම සිතුවිලි මේ සිතුවිල්ලක් නෙමෙයි. අපි අපිට අපිට අත්දැකීමක් නැහැ සිතුවිල්ලෙන් එහා ගිය දෙයක් ගැන. නමුත් මෙතන සිතුවිල්ලට එහා දැනෙන දැනීමක් ඇති වෙනවා. සිතුවිල්ලක් නෙමෙයි. සිතුවිලි සීමාව නෙමෙයි. සිතුවිලි සීමාව විඥාන මායාවේ සීමාව ඔතනින් ඉවරයි. දැන් ඔබතුමාට හිතලා මේක දකින්න බෑ. මේක ඔබතුමාට දැනෙන්නම ඕනි. දැනුණු මොහොතකයි ඔබතුමාට මේක දැනෙන්නේ මෙහෙම මෙහෙම දෙයක් කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමා ලුණු ලුණු රස දැන් ලුණු කනකොට ඒක දැන් අපි කියනවනේ උපමාවක් විදිහට දේශනාවල ඇහෙනවනේ. ලුණු කියන්නේ ඥානයක් කියලා. ඒක නුවණට 100ට නුවණට අසු වෙන්නේ කියලා. නේද? එතකොට මිරිස් කියන්නේ දැවිල්ලක්. එතකොට ගම් මිරිස් කියන්නේ දැවිල්ලක්. එතකොට මිරිස් වල දැවිල්ල නෙමෙයි ගම් මිරිස් වල දැවිල්ල කාටවත් කියා ගන්න බෑ. ඒක වචනෙන් කියන්නේ කියාට හරියන්නේ නැහැ දැනෙන දැනීමක්. ඒතකොට කොච්චි කියන්නේ ඒකත් දැනීමක්. කොච්චි මිරිස් කියලා කියන්නේ ඒක දැනීම ගම් මිරිස් වල දැනීමක් නෙමෙයි මිරිස් වල දැනීමක් නෙමෙයි. හැබැයි ඒ දැනීම කිසි කෙනෙකුට කියාගන්න වචනෙට පෙන්වන්න බෑ. නාම රූප වලට හදන්න බෑ. මොකද විඤ්ඤා මේක දැනෙන්නේ මේ විඤ්ඤාණයට නෙමෙයි. මේ සිහියට නුවණට අවදියක් තියෙනවා දැනෙන දැනීමක් තියෙනවා. ඒක සිතුවිලි නෙමෙයි. ඒකට හොඳින් මේකට හොඳින් මේ මහා ප්‍රඥාවට මේක මේක මේ දකින දැක්ම මහා ප්‍රඥාවෙන් මේ දැකලා සත්‍ය දකිනවා. නමුත් ඒක දැනෙන්නේ ඥාණයටයි කියලා අපි කිව්වේ ඒකයි. ඥායස්ස අධිගමයි මේ මේ මෙන්න මෙතනින් තමයි ආර්ය භූමිය ආර්ය භූමියේදී ආර්ය භූමියේ සිතුවිලි නැහැ මේත පොත ඇඳන් ඒව කියලා ඒව නැහැ ආර්ය භූමිය ආර්ය භූමියේදී මෙන්න මේ ලෝකෙ මිදෙන ස්වභාවයක් දැනෙනවා බාහ මේ මේ මේ තමන් මේ මේත පුටු ඇඳන් කියලා එහෙම දැන් බැසගෙන හිටපු එකේ මිදෙන මේ මේ හර නිකන් හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා වගේ එකකවත් හරයක් නැති මෙන්න මෙහෙම අවදියක් එනවා හීනේ නැගිටිනවා වගේ අර අපි කියන්නේ හීනෙන් අවදි වෙනවා කියලා. දැන් සබහා ලෝකේ හීනයක් වගේනේ විඥාන මායාව ඇතුලේ තියෙන ලෝකයක්නේ. හීනයක් තමයි. ඒ විඥාන මායාව ඇතුළට අභිභවාගිය අවදියක් සිද්ධ වෙනවා. ඒ හීනෙන් නැගිටිනවා වගේ. ඒ කියන්නේ අර ලුණු රහ වගේ දැනෙන දැනීම් තව ගොඩාක් වැඩි වෙනවා. ඒ වේ දැනීම් ගොඩට එකතු වෙනවා මේ සිතින් මිදෙන ස්වභාවයක්. එහෙම දැනීමකුත් වෙනවා දැන්. දැන් අපි කියවනේ කොච්චි වල දැවිල්ල වගේ මේ ගම්මිරිස් වල දැවිල්ල වගේ මිරිස් වල දැවිල්ල වගේ මෙතන එනවා කියලා මෙතන ලුණුරුව කියන දැනිල්ල වගේ අපි හිතමු ඔබතුමිය ඔබතුමාගේ අතර නිකන් ඉදිකට්ටකින් යන්න කියලා අල්පෙනිත් එකකින් යන්න කියලා එතකොට දැනෙන දැනීමකුත් එනවනේ අන්න ඒ වගේ මේ දැනීම් වලින් ලෝකයක් ඔබතුමාට හැදෙනවා දැන් ලෝකයක් කියන්න බෑ දැනීම් ඔබතුමාගේ අවදිය එනවා ඒ අවදිය සිතුවිලි වලට ගන්න බෑ මේ සත්‍ය සත්‍යයට අවදි වෙනවා මේ මේ ඥානය කියන්නේ සිතුවිලි නෙමෙයි දස ඥාන දැන් සිතක් දැන් මෙතන සත්‍ය දකිනකොට මේ සිත මිදෙනවානේ. පොත කියන ඉතින් මිදෙනවානේ. එතකොට මෙතනනේ ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේත් ඕකමයි. ස්කන්ධය කියන්නේ ස්කන්ධය කියන්නේ පොත කියන මෙන්න මේ නාමයට තමයි ස්කන්ධය. මේ පොත කිය ස්කන්ධයෙන් තමයි නාමය හැදිලා තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයෙන් තමයි දැන් වේදනා සංඥා සංකාර කියන මෙන්න මේකෙම විඥානය දැන ගැනීම. විඥානයක් ඇති වෙන්නේ නැහැ ස්කන්ධයක් නැතුව. වේදනා සංඥා සංඛාර මේවා රූප වේදනා සංඥා සංඛාර මේ ස්කන්ධයේ තමයි විඥානයේ තමයි අවසාන දැන ගැනීම වන්නේ නේද සංඥාවෙන් හැදේ විඥානයේ තමයි දැනෙන්නේ එතකොට මේ විඥාන මේ දැන් මෙතන දැන් මෙතන පොත කියන මේ මේ මේ පොත කියලා මේ අපි හදාගත් එකක් නේ තියෙන්නේ. දැන් මේවා එකක්වත් ඇත්තේව නෙමෙයිනේ, පවතිනේව නෙමෙයිනේ. නමුත් මේ දැනෙන දැනීම මෙන්න මේ මෙන්න මේ ප්‍රඥාවට දැන් මේක දකිනවනේ යථාභූත ඥානෙ. දකිනකොට මේ ලෝකේ ඇත්තක් වෙන්නේ නැහනේ. දැන් මේතකොට මේ ශබ්ද ඔක්කොම දැන් ශබ්ද ශබ්ද විතරක් වගේ. නමුත් පේන්නේ නැති වෙන්නේ ඇහෙන්නේ නැතුවනේ මේ ශබ්ද ඇහෙනවා. ශබ්ද වල හරය නැති වෙනවා. මේ කපුටෙක් මේ පූසේගේ ශබ්ද මේ බල්ලේගේ ශබ්ද ශබ්ද ශබ්ද විතරක් වගේ. මේ හොඳ අවධියක් ඇති වෙනවා මෙතන දැන්. ඕ මේ රූප ටික මැකෙනවා. ඒ කියන්නේ මෙතන මැකෙනවා අපි ගත්ත මේ වචන ටික. ඒ කියන්නේ වචන නැති ලෝකයක් දකින්න කියලා අපි කිව්වේ. අන්න ඒ වගේ අවධියක් එනවා. ශබ්ද තියෙනවා. වචන නැහැ. අවදියක් එනවා. ඒ කියන්නේ පේන්නේ නැතුවත් නෙමෙයි, ඇහෙන්නේ නැතුවත් නෙමෙයි. පේනවා. පේනොට ඒව ඇතින අපි දැන් හිතාගෙන ඉන්නවනේ මේ මගේ දරුවා අරයා මගේ දරුවා නෙමෙයි. මේ මේ මගේ පොත අර පොත මගේ පොත නෙමෙයි. ඔන්න ඔය අන්ත දෙක නැති වෙනවා. මගේ ඒවා පිටේ ඒවා ඔහොම කතන්දර නැහැ. ඔක්කොම කහ පාට, රතු පාට, නිල් පාට එහෙම එහෙම ලොකු වටිනාකම් නැහැ. ඔක්කොම පාට පාට. අන්න ඒ වගේ. ආලෝකය ආලෝකයක් වගේ ශබ්ද ශබ්දයක් වගේ ඒවැ වෙන්කිරිලි නැති වෙනවා අන්ත නැති වෙනවා අන්ත දෙකක් නැති වෙනවා. අන්ත දෙකක් නැති තැනයි මජ්ජේ ඥානං කියන්නේ. යෝභාන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන අලික්පති සම්බ්‍රෝහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජග. එතකොට මෙන්න මෙතන අවදිය මේ අවදිය තුළ මේ දේවල් නැහැ. සම්මුති ප්‍රඥප්ති නැහැ. මේ අවදිය තුළ අර සංඛාරා නැහැ. සංඛාරවලින් මිදෙන මේ ස්වභාවයකට අවදි වෙනවා. ඒකයි මෙතන අර සබ්බේ සංඛාරා අනිච්චානේ නිවන් මඟ තියෙන්නේ. ඔබට දන්නවනේ සබ්බ සංඛාර සමතේනේ. ඒ කියන්නේ හැමතැනම කියනවනේ මේ සබ්බ සංඛාර සමතේ, සබ්බේ සංඛාර අනිච්චා. එතකොට මේ ඔක්කොම සංඛාර කියන්නේ විඥාණයම තමයි. සංඛාර කියන්නේ ඒක අපේ අපි දකි අපි වෙන්කර දකින දර්ශකයේ තමයි විඥාණය. මේ ඔක්කොම එකක්. ස්කන්ධය කියන්නේ ඔක්කොම එකක්. අපි ඔය වෙන්කර කරගා එහෙම වෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එක තමයි තියෙන්නේ. එතකොට මේකේ දැන් හොඳ අවබෝධයක් ඔබතුමාට ඇති වෙනවා. ඔබතුමා දැන් අවදි වෙනවා. මේ සංඛාර වලට අයිති නැති සත්‍යයට. සංඛාර කියන්නේ මායාව. එතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දැන් රූප ගන්න බුබ්බුලංච දැන් වේදනා ගන්න බුබ්බුලංච රූප ගන්න පේන පින්ඩපමන් රූපං එතකොට ඔබ දන්නවනේ මේ ටික දැන් නේද මිරිච්ච වටේ සංඥා කද රූපමන් සංකාරා ගන්නවනේ මා රූපමංච විඥාන අන්තිර මායාවක් ඇතුලේ නින්නේ බලනකොට විඥානේ මායාව ඒක විඥාන මායාව ඔබතුමා ඔය දකින්න ඇහෙන හැම එකම ඔබතුමාගේ සිතේ මැවෙන්නේ එළිය නෙමෙයි. සිතේ නැවෙන්නේ. මෙතන තියෙන්නේ සිතේ ඇතුලේ ලෝකයක්. එළියේ ලෝකයක් නෙමෙයි. ඒකයි අපි කියන්නේ මේ මේ මේ රූපකා රූප භූමිය අරූප භූමිය කාම භූමිය සිතේ තියෙන්නේ. චිත්තේන නියති ලෝකයේ කිව්වේ සිත ඇතුලේ අපි ජීවත් වෙන්නේ. එළියේ නෙමෙයි. අපි කිව්වේ ඒකයි හිතට වතුර බොන්න බෑ. හිතට තිබහා එන්නේ. ඒ වුණාට මේ හිත ඇතුලේ අපි ජීවත් වෙන්නේ. අපිට හිතෙන් අපේ හිතෙන් එළියට එන්න බෑ. අත්ත කතා. දැන් මැරෙන්නේ කය නෙමෙයිනේ මැරෙන්නේ හිතනේ. හිත මැරෙන්නේ. හිත මැරෙනින් ඉඳන් කය වල්ලන්නේ අපි ඒක දේශනාවල කියනවනේ. එහෙමයි. එතකොට දැන් හිත හැම මොහොතෙම මැරෙනවා. දැන් මේ හිත මැරිලා මේ හිත උපදිනවා. මේ පොත දකින්න හිත නැති වෙලා බිත්තිය දකින්න හිත එනවා. ආයි බිත්තිය දකින්න හිතලා නැති වෙලා මල දකින්න හිත එනවා. ආයි මල දකින්න හිත නැති වෙලා පුටුව දකින්න හිත එනවා. ආයි පුටුව ඔළුව වටයක් කරකවනකොට මේ එකිනෙතර ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් තමයි සිත කියන්නේ. ඒකවල ෂණයක්වත් මේ සිත පවතින්නේ නැහැ. ඒ ෂණෙත් බලනකොට මේ පරණ එකක් සංඥාවක්. පරණ පොත කියන්නේ ඔය එනේන එක පරණ එකක්. දැන් පොත කියන්නේ පරණ සංඥාව, බිත්තිය කියන්නේ පරණ සංඥාව. එතකොට අපි අතීත සංඥාවක් තමයි මේ සිත කියන්නේ හැම මොහොතේ. එතකොට දැන් අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ මොහොත විතරයි තියෙන්නේ. හැබැයි මේ මොහොතේ බලනකොට එන හැම එකම මොහොතටයි සිත් නැහැ. අන්න ශූන්‍යතාවයට අවදි වෙනවා. එතකොට මේ ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂණේ තමයි ඇත්තටම අපි එක ෂණයක්වත් ජීවත් වෙන්නේ නැති බව දකිනවා. අපිට අතරම ආත්ම කතාවක් නැති බව දකිනවා. දැන් එක දිගටම ඉන්න හිතක් නැහැනේ පොඩි කාලේ ඉඳලා එක දිගට පවතින හිතක් නැහැනේ. අපි ඒක පෙන්නනවානේ පොඩි දරුවා හිතුවේ බෝනික්කා ගැන අවුරුදු 5 දී 10 දී හිතුවේ 5 සිත්‍රත් ගැන අපිම කියනෝනේ අවුරුදු 15 දී අපි හිටියේ ඕ ලෙවල් ඒ ලෙවල් ඔය අවුරුදු 20 දී ගෑල් ළමයි පෙර ළමයි අවුරුදු 30 40 දරුවෝ ගැන ඊට පස්සේ ඔහම කියනවා ගෙවල් දොරවල් යාන වාහන ගැන හිතනවා ඊට පස්සේ මුණුබුරෝ ගැන හිතනවා 60 වෙනකොට 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා ඔක්කොම හිත එතන එතන එතන ඒ හිත හිත නැති වෙලා ඒක තමයි අපි දැන් මේ මායාව අවබෝධ කරොත් අපිට මේ සත්‍ය අවබෝධ වුණොත් අපි සත්‍ය දකිනවා රැවටෙන්නේ නැහැ බාහිර කිසිම දෙයකට අපි හඬන්න වැළපෙන්න සියද විනාශා ගන්න කවුරුවත් මරන්න යන්න ඕවා එන්නේ නැහැ ඇත්තටම පුදුමාකාර දියුණුවක් ඇති වෙනවා. අර මහා දියුණුවක්. ඒ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන වගේ අපිට දැන් දරුවෙක් අසනීප වුණත් මේ අඬන්නේ වැළපෙන්නේ නැතුව දරුවට බෙහෙත් ටික දෙන්න පුළුවන්. මොකද ඇත්ත දකිනවා. දැන් නැත්තම් වෙන කෙනෙක් අයියෝ අපරා මේ කිකේ එක එක ඒවා හිතනවා දැන් සිතුවිලි වලට වැඩක් නැහැ කියලා දන්නවා ඒක වැඩ එතකොට හොඳට පාරිශුද්ධ තත්වයකට එනවා ඒකයි මෙතන සුද්ධාත්මය කියන්නේ ඒ කියන්නේ මෙතන කෙලෙස් වල සම්පූර්ණයෙන්ම බැස ගන්න නැති සුද්ධ ස්වභාවයක් ඇති වෙනවා සිත නිර්මල වෙලා සිත අර ප්‍රභාස්වර ස්වභාවයකටමපත් වෙනවා. පේනවාද කියන එක? ඇහෙනවාද කියන එක? පැහැදිලි පැහැදිලි පැහැදිලි. දැන් එතකොටම ඔබතුමිය ඔබතුමා එතකොට බලන්න සත්‍යයට අවදි වෙනවා කියන්නේ දැන් අපි පෙන්වානේ තෙරුවන් සරණ නැහැටි කොච්චර වටිනවද කියලා බලන්න සමාජෙටම ගිලිහිලානේ. මේ මොහොත විතරනේ මේ මොහොතෙමනේ ඉපදෙන්නේ බුදු වෙන්නේ පිරිනම් පාන්නේ. මේ දකින දැකීමනේ ශුන්්‍යතාවය තුළ අපි බුද්ධ ස්වභාවය කියලා අවදි වෙනවා කියලා පෙන්වන්නේ. ඒ බුද්ධ ස්වභාවය තුළ ආත්මයක් නැහැ. අර වේදයේ තුල ශුන්්‍යතාවයට එනවා භාවනා කරලා හිත පාවෙන තැනකට ගිහිලා නොදැනෙන තැනක් ඇති වෙනවා. එතනදී එනවා එතනදී කෙනා ඉන්නවා. එතනදී පොට්ටපාදත් ඒ වගේ අරූප ධානවල ඉඳලා පොට්ටපාද ඊට පස්සේ බුදුන් වහන්සේ පැහැදිලි කරාම අන්තිමටම අහනවා පොට්ටපාද ඔක්කොම පැහැදිලි කරලා ඉවරනමත් අහනවා මේ ආත්මය කොහෙද තියෙන්නේ කියලා. පොට්ටපාදට වැටහෙන්නේ නැහැ. මොකද පොට්ටපාද ශූන්‍යතාවය තුල ආත්මයක් තිබුණා. මෙතන ආත්මයක් නැහැ. ආත්මේ නැති වෙන්නේ පොත නැති වෙන තැනින්මයි. පොත තිබුණොත් තමයි කෙනා ඉන්නේ පොත නැති තැන කෙනා නැහැ. අපි අපි කියන්නේ අර අභ්‍යවකාශී ඉපදුනොත් මොකද වෙන්නේ කියලා. එහෙනම් බාහිර මුකුත් නැත්තම් බාහිර ප්‍රතිබිම්බෙකුත් කොහෙන්ද කතා කරන්නේ කාටද කියන්නේ කාටද? ඒ දෙපැත්තක් නැති තැන තමුණුත් නැහැ. ඒ ටික මට පැහැදිලි හොඳට මහත්තයා. මේ චේතනාව තුළ බාහිරත් නැහැ අපි කෙනා නැති වෙන එක පැහැදිලි. ඔව් කෙනෙක් නැති බව හොඳටම පැහැදිලි. ආ එහෙනම් ඔබතුමාට කුජලාවෙන් දැන් පැහැදිලි. පැහැදිලි මට ඒ ටික වැටුණා මට. එතකොට ඔබතුමාට දැන් මෙතන බුද්ධ ස්වභාවයත් පැහැදිලි. ඇත්තටම මෙතන සිතවිලි වලයි දුක තියෙන්නේ. අපිට යම්කිසි දුකක් ආවොත් අපිට වෙන සරණක් නැහැ. අපි අසරණ තියෙන සිතවිල්ල නිසායි. සිතවිලි මේක ඇත්ත දැක්කොත් අපේ දුක මිදෙනවා. බුද්ධ දකින්නවා. පැහැදිලි. එතකොට මේ ශුන්‍යතාවය තුළ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා කියන එක ඔබට පැහැදිලි. එහෙනම් ඔබ සැබෑම ආර්යයන් වහන්සේ පැත්තට හැරෙනවා. ආර්ය භූමිය දකින්නවා. ඔබ ආර්ය භූමිය හඳුනනවා. ඇත්තට මේ දේශනා කොච්චර වටිනවද නේද? මට තේරෙනවා ගොඩක් හොඳටම තේරෙනවා. මට තේරෙනවා මේ සිත එතන නැති වෙනවා නම් එන කෙනෙක්ද නැත. මම දැන් කඩේට ගියාට එතන එතනම අනිත්‍ය වෙලා යන සිතක් නම් හරි හරි හරි අමුතු අත්දැකීමක් එනවනේ. හදාගන්න. හොඳටම වැටුණා. ඒක ධර්මය තුල තියෙන උදහව්‍ය ඥානෙ ඇති වෙන නැති වෙන එක දකින්න ඥානෙ දැන් ඔබතුමා ওই දකින්න ඥානෙ ඊට පස්සේ වය ඥානෙ කියන්නේ අපිට ඇත්තටම මේ සිතේ සත්‍ය දැක්කොත් තමයි අපිට නැති වෙනව පේන්නේ. නැත්නම් අපිට වය ඥානෙ නැහැ. පැහැදිලි. මේ ධර්මයේ දකින දර්ශනේ දකින කෙනාටයි වය ඥානෙ තියෙන්නේ. අත්ගමේ නැත්තම් නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් මේක දකින්නේ නෑනේ. එයාට කිසිම වෙලාවක එයාට එයාට නැතිවීමක් නෑ. එයාට අනිවාර්යයෙන්ම ඒක තව ඒක පස්සෙත් මතක් වෙන්නේ ඒකයි. නැවත නැවත ප්‍රපංච මඤ්ඤණාවට අනුනිමිති ව්‍යංජන හැදෙනවා. මේක මේක දකින්න තැනත් මෙතන දකින්න තුල මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක ඇත්තටම මේ සබහා දහමට තමයි මේ අවදි වෙන්නේ. මේක ඊට පස්සේ ආත්ම සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියක් මේකේ නැති වෙනවා. එතකොට ඔබතුමා අවදි වෙනවා ආර්ය භූමිය කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. ඔබතුමා මේකේ අවදි වෙන්නේ සබහාදහමට අවදි වෙනවා වගේ තමයි. ඒ දැන් මේ දක්වා තිබුණු කෙලෙස් තියනවානේ මේ ලෝකේ ඇත්ත වගේ දැනෙන ගතියක්. අන්නේ ගතිය දියවිගෙන යනවා දැනෙනවා මෙන්න මේ අර අර අර ලුණු ගහ දැනෙනවා වගේම අර ලෝකේට තිබුණු ඇල්ම වටිනාකම ෂේ වීගෙන යනවා දැනෙනවා අර වගේම ඥානයක් අවදි වෙනවා යටි ආත්මඥා ඥාන තමන්ටම ටික ටික කාලයත් එක්ක දැනෙනවා මේ දැන් ඉස්සර තරම් මේ මේ කෝපයක් බිඳුනට ඒක ගණන් ගන්න නැහැ කෑලි ටිකක් කළා දැන් මෙච්චරයි ඔය වගේ 아무තුම අර දියුණු ස්වභාවයකට එනවා මට දැන් ඉස්සර එහෙම දෙයක් තිබුණා දැන් මාහාර දෙයක් යාළුවන්ගේ දෙයක් නැත්නම් අපේ පොදු දෙයක් මොකක් හරි උණන් පස්සේ මම ඒ පැත්තට බර වෙලා ගොඩක් දුක් වුණා දැන් ඒ වගේ සිදුවීම් උණන් පස්සේ මට ඒක ගාණක් නැහැ ධර්මයේ ධර්මයේ දකින්නවා ඔව් මට ඒක මගේ සිතුවිලි ස්වභාවයක් නේ මට ඒක එතනක් නැති වෙන බව දකින්නවා ඒක. ඒ ටික මට හොඳටම වැටහුණා. බුද්ධංග වැඩෙනවා. අපි කියන්නේ දැන් ඔය බෝධිංග වැඩෙනවා කියන්නේ මෙතන බුද්ධ කියන්නේ ඒකනේ බෝධි. ඒතර බෝධිංග වැඩෙනවා කියන්නේ බුද්ධ ස්වභාවයට අවදි වෙන්න තියෙන මේ අර අර ඒ අංග ටික තමයි වැඩෙන්නේ. ඒ කියන්නේ සිහිය වැඩෙනවා. අර කියන්නේ සති, ධම්මවිජය, විරිය, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා සති ධම්මවිජය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන්නේ සත්බොජ්ජංගනේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ ශුන්්‍යතාවයේ දකින්න එයාට පන්නරේන එක තමයි කියන්නේ. සතිය තියෙන්න ඕනේ, සිහිය තියෙන්න ඕනේ, හිත දකින්න ඕනේ, ධම්මවිජය තියෙන්න ඕනේ. ඒ කියන්නේ යථාභූතව එන සිතට සත්‍ය පෙන්වන්න ඕනේ. ඒ තමයි වීර්යයක් තියෙන්න ඕනේ ඒක දකින්න. ඒකට එතකොට තමයි ඒ සිතට සතුටකුත් ඇති වෙනවා. අර පෙර වගේ කම්පණය නොවනතම. එතන සමාධිය අනිමිත් සමාධියක්. ඒක සියල්ලෙන් මිදුණු සමාධිමත් සිතක් ඇති වෙනවා. ඒක අනිමිත්ත සමාධිය. ඒතර ඔබතුමා නිවන් මාර්ගයේ හොඳින් ඒ කියන්නේ ඔබතුමා හොඳින් මේ ඇත්තටම ඔබතුමා ඒ අතින් නම් වාග්යවන්තයි. මේක කිසි අපිටත් කරදර නොකර බොහොම කෙටි කාලයක් ඇතුළත ඔබතුමා ඇත්තටම වටහා ගත්ත බව අපිටත් වැටහෙනවා ප්‍රකාශ කරන විදිහට. බොහොම මම ඇත්තටම ඔබතුමාටකින් තාමත්ම දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය <laughs> ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනා කරන සුතුප්පාත ඥානේ එතන සිත ඇති වෙනවා නැති වෙනවා ඒ සත්‍ය දකින්න තැන පුබ්බේනවාසානුස්සති ඥානේ තමයි ඒක නැත්තම් ඇත්තටම මෙතනට අවදි වෙන්නේ නැහැ මොකද පුබ්බේනවාසානුස්සති තමයි අර සිත් වේලිය පේනවා පෙර කඳ පිළිවෙත් ඉස්සරහට තියෙන සිතුත් මේක මේ මොහොතෙත් නැති ඒක තමයි පුබ්බේනවාසානුස්සති ඥානේ ඒ ඥානේ කියලා කියන්නේ මේ සේරම සිතුවිලි නෙමෙයි දැනෙන දැනීමට අවදිය තුලක් දැනෙන්න ගන්නවා මේ සිත නැති බව මේ මොහොත බව මේ මොහොතට පමණක් අර ආත්ම කතාව නැති වෙන්නේ මේ මේ ෂනේ විතරයි දකින්නේ. මේ ෂනේ තමයි. ඒතකොට එයා ෂනේයි ඉන්නේ බලනකොට. හැබැයි දැන් මම දැන් ඒතකොට මේ දැන් සාමාන්‍ය මිනිස්සෙක් බාහිරින් ඉන්න කෙනෙක් දන්නේ නැහැ මෙයාට මෙහෙම අවබෝධයක් තියෙනවා කියලා. මේක අවබෝධයක් ඥානයක් සංකිතේ නිබ්බිදාන. එතකොට කියන්නත් බෑ කියන්නත් බෑනේ. ඔව් කියන්නත් බෑ. හැබැයි අතුලහන්තේ දැන් දැන් යහපැත්තේ ගේ ගිනි ගත්තත් මෙයා කම්පණය වෙන්නේ නැහැ. මෙයා කරන්න ඕන දේක් තමයි බලන්නේ. මෙයාට අර බඩු මුට්ටු වුණත් මේක රත්තරන් වුණත් ගිනි ගත්තත් ඒකත් එයාට එච්චර අදාළ නැහැ. අර සිහියක් අවදි වෙනවා කළ යුතු දේ හොඳින් දකිනවා. බේර ගන්න පුළුවන් හොතට මේ මේ මොකද මේ සිතුවිලි වලට රින් ගන්න නැතුව අර සත්‍යයට සත්‍ය තුළ සත්‍ය දෙයක් ඔබ අතින් සිද්ධ වෙනවා. යථාර්ථයක් සිද්ධ වෙනවා. <laughs> ඉතින් ගොඩාක් සතුටුයි ඔබ ඔබතුමාට බොහොම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙන්න කියලා. ඔබතුමා ඇත්තටම මේ නැවත ආත්ම භාවයකට යන්නේ නැහැ මේ මේ දැනෙන දැනීම දිනුනා. මේ මේ මේක ඉතින් ආත්මය කතාවක් නැහැ දැන් ඔක අවබෝධ කරගන්න. එහෙමයි. ආත්මයක් පුජ්‍යලෙක් නැහැනේ. දැන් මේ මේ සිස්ටම් එක ගන්න තියෙන්නේ. ඔබතුමා සිස්ටම් එකට අවදි වෙනවා කියන්නේ සිස්ටම් එක දකිනවා කියන්නේ අන්තිම උත්සාහයකට සිස්ටම් එකයි පේ. ආත්ම ලෝකයක් තියෙන අර දෘෂ්ටිය තුළ තමයි ශක්තියක් උපදිනවා. අර දෘෂ්ටිය තුළ අර එනවනේ අර කේන්ති අරගෙන ගහන්න තරම් අර ආවේග අරගෙන ඒව එන්නේ නැහැ. ওই දෘෂ්ටියෙන් මිදෙනකොට. හැබැයි ඔක ටිකක් පුහුණු වෙන්න ඕනේ, ප්‍රගුණ වෙන්න ඕනේ. පුහුණු කරනවා. ඔව්. තව තව තව තව හොඳින් සියුම් මෙවි සියුම් මෙවි ආශ්‍රව කෙලෙස් ෂේවිගෙන ෂේවිගෙන ඔබට තමයි දැනෙන්න ගනි. ඒ ආසවක්ඛ්‍යාඥානේ හැබැයි හොඳින් සබ්බාස සූත්‍රය එකපාරක් හරි කියවලා බලන්න. එතකොට දැනෙයි කොහොමද දස්සනා පාතබ්බා පටිසේවනා පාතබ්බා අදිවාස. ඒ කියන්නේ සමහරලාට සෙනක ගොඩේ ඔහම නිකම් කෑ ගහන මරා ගන්නකොට ඒවට පැටලෙන්න යන්නේ නැතුව අයින්ට වෙන ස්වභාවයක් ওই සූත්‍රයේ ඒව තමයි පෙන්වන්නේ. එදිනෙදා කටයුතු කරනකොට යන හැටි ඒ ආර්යයන් ආර්ය භූමිය දකින්න කෙනා වෙනස් වෙනවා. හොඳයි ඉතින් බොහොම මහන්සි වුණා බොහොම සතුටු වුණා හොඳයි මේ දුක් නිරෝගී සම්පන්නිය ලැබෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් ශක්තිය වේවා ඔය වචන ටික ලවුඩ් කරයි ඔය වචන ටික අපි කටපාඩම් කරගත්ත ටික ඔය වචන ටික <laughs> ඔබතුමාට පොඩ්ඩක් ඒව හඳුනා ගන්න සිතුවිලි මොනවද යථාර්ථය මොනවද කියන එක අපිට තමන්ගේ සිතුවිල්ල වෙන් කරලා බලන්න මේක සිතුවිල්ලක්ද මේක අර අවදියද කියලා. අවදිය කියන්නේ හීනෙන් අවදි වෙනවා වගේ. ඒක ගොඩක් වැදගත්. දැන් අව ටික වෙනස් කරන්න. ඔය ඔය කටපාඩම් වගේ අනේවා. ඒක විද්‍යා දෘෂ්ටිය පැත්තේ සම්මුතියෙන් ඉතින් අපෝ ඒක ප්‍රාර්ථනා කරනද සම්මුතිය දැවිලා. දැන් සම්මුතිය ඉන්නපා. හොඳයි. තේරුවන් සරණයි. හොඳමයි එහෙනම්. සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි.